දේශනාව සඳහා අපි කාටත් වැදගත් වෙන ධම්ම මාර්ගයට ඇවිසි මාත්‍රකාවක් තෝරගත්තා. දාන ආදී කුසල ධර්මයන්ගේ විපාකයන් ගැන ආනිසංසයන් ගැන අපිට නිතරම අහන්ත ලැබෙනවා. ඒ මේ සසර දුක්ගිනි නිවන සත්‍යධර්මය අපිට අහගන්න ටිකක් ලැබෙනවා අඩුයි. සද්ධම්මෝ පරම දුර්ලභෝ කියන ධම්ම නියාමය අනුව සසර දුක්ගිනි නිවන සත්‍යධර්මය අපිට නිතරම අහන්ත ලැබෙන්නේ නැහැ දුර්ලභයි. ඒ නිසා මේ අවස්ථාවේදී මේ දෙපිරිසගෙන් බලාපොරොත්තු එකම ධර්මතාවයක් වූ නිසා අද මේ සද්ධර්මයේ දේශනා කරන්න පුළුවන් වෙන විදිහේ මාතෘකාවක් මා විසින් තෝරගත්තා. ඉන්නතනේ අපි හැම කෙනෙක්ම උපන්න දවසේ ඉඳලා මරණාසන්න මොහොත දක්වාම ඔයන්නේ සැප සතුට දෙක දුක අයින් කරන්නට ඒ තවාසනාවන්ත කාරණාව මේ ලෝකයේ තුල දුකම ගෙවන්නට දුකම නැති කරන්නට දුකම අවසන් කරගන්නට වෙහෙසෙන ලෝකයට අවසාන මොහොත දක්වාම බැරි වෙලා තියෙන එකම කරුණ දුක තමයි ජීවිත වලින් අයින් කරගන්නට මේකට හේතුවක් තියෙනවා දුක නැති කරන්නට උත්සාහවත් වෙන ලෝකයා දුක ඇති වෙලා තියෙන්නේ කොතනද කියන ධර්මතාවය තේරුම් ගන්නේ නැතුවයි දුක නැති කරන්නට උත්සාහවත් වෙන්නේ. ඉතින් ජීවිතවල පවතින දුක්ඛදායක ස්වභාවයත් ඒ දුක ඇතිවීමේ සැබෑ හේතුවත් දුක නැතිවීමත් නැති කරන මාර්ගයත් කියන ධර්මතාවය තේරුම් ගන්නට ඒ දහම අවබෝධ කරගන්නට සුදුසු අවස්ථාව අපට ලැබිලා තියෙනවා කුමක් නිසාද වටිනා බුද්ධෝත්පාද කාලයක් ලැබිලා තියෙනවා වටිනා මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙනවා ඒ වගේම මේ සතර දුක්ගෙන් නිවන සත්‍යධර්මයට අද පවතිනවා ඒ නිසා අද සුදුසුම කාලය ලැබිලා තියෙනවා අපිට මේ දුක නැති කරන මාවත අවබෝධ කරගන්නට ඒ නිසා ගතානුගතිකව මේ ලෝකයා දුක නැති කරන්නට උත්සාහවත් වෙන ක්‍රම අනුගමනය කරන්නේ නැතුව සැබෑම බෞද්ධයන් හැටියට ඇත්තටම ජීවිතවල තියෙන දුක නැති කරන්නේ කෙසේද කියන එක තෝරගෙන ඒ අනුව ගමන් කිරීමෙන් දුක අවසන් කරන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ දුක නැති කරන මාර්ගයේ ගිහිල්ලා දුක අවසන් කරන්නට නම් දුක නැති කරන හැටි අපි දැනගන්නට ඕනේ. අද මම දේශනාවෙන් විශේෂයෙන් මාතෘකා කළේ සඳහායි. කුමක් නිසාද මේ සද්ධර්මයේ නැතිනම් මෙබඳු දහම් අපි සසරදී බොහෝ කොට අහලා පුරුදු කළා නැති නිසායි තාම අපි මේ සසරේ ඉන්නේ. පින්වත්නි ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වුණ තරම් අතීතයේදී ලෝකේ පහළ වෙන්නේ පහළ වෙන්නට ඇති මේ මහෞත්මයන් වහන්සේලා සසර දුක්ඛේ නිවන සත්‍යය ඕනතරම් දේශනා කරන්ට ඇති. ඒත් ඇස් නැත්තෝ වගේ කන් නැත්තෝ වගේ අපි මේ සද්ධර්මයේ නාශපු නිසා නොබලපු නිසා තාම අපි හැම කෙනෙක්ම මේ දුක් සහගත සංසාරයේ ජීමේ ඇති දුවනවා සැරිසරනවා. පින්වතුනි අද දවසේදී හරි අපි බුද්ධිමත් නොවුනොත් අපිට මේ සසර තවදුරටත් ගොඩාක් කල් සසර මේ අපි දුවන්නට පරිසරන්නට වෙයි සසර කෙලවරක් වෙන්නේ නැහැ ඒ නිසා හැමදෙනාම බොහෝම වමනාවෙන් බොහෝ ශ්‍රද්ධාවෙන් අනේ මේ දේශනාව මේ සංසාර කතරෙන් අත මිදෙන සත්‍යධර්ම අවබෝධ කරගන්නට අවස්ථාවක්ම වේවා කියන කලන සිත් ඇතුව බොහෝම වමනාවෙන් කරන්නේ සිංහතනි මම අද මාත්‍රකා කලේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒකායනෝ අයම් වික්ඛවේ මග්ගෝ මෙතනදී බුදුරජාණන් වහන්සේ පැනවීමක් කරනවා සිංහනාදයක් කරනවා බය නැතිව වචනයක් කතා කරනවා මේ ලෝකෙට මහණෙනි මේ එකම මගයි ඒකායනෝ අයම් වික්ඛවේ මග්ගෝ මොකටද සත්තානං විසුද්ධිය මේ සත්‍යයන්ගේ පිරිසිදු බව ඇති වෙන්නටයි ශෝක පරිද්දවානං සමසික්කමාය හැඳින් වැළපී ඉක්මවන්නට අඬන එක වැළපෙනවා කියලා කියන්නේ නම කිය කියා අඬන බවක් ಗುಣ කිය කියා අඬන බවක් පපුවේ ලයේ අග්ගගා අඬන බවක් කියනවනේ මේකට කියනවා පරිදේය කියලා මේ ශෝක කරන බව වැළපෙන බව ඉක්මවන්නට දුක්ඛ දෝමනස්සාන මත්ංගමාය කායයට ඇතිවෙන දුක් වලිනුත් හිතට ඇති වෙන දුක් කොළිනුත් කියන දුක් දුම්නස් දෙකෙන් දෙක නැති කරන්ටත් ඥායස්ස අධිකමාය මාර්ගඵල ලබන්ටත් නිබ්බාන සත්‍චිකිරියාය නිවන සාස්කරන්ටත් මොකද්ද සත්තාරෝ සතිපට්ඨාන මේ සතර සතිපට්ඨානයයි මේ සතර සතිපට්ඨානය නැමැති එකම ධර්මතාවයයි මේ තියෙන්නේ දුක් දුම්නස් නැති කරන්නට හැඳින් වැළපෙන්නේ නැති කරන්නට පිළිසුදු වෙන්නට කියලා පෙන්වනවා. ඔන්න පින්වත්නි බෞද්ධ ආකිට හොඳ ධර්මතාවයක් වෙනවා මෙතනදී. මේ ලෝකෙ දිහා බලන්න තමන්ගේ ජීවිතවලට දුක් දුම්නස් එළඹෙනකොට දුක නැති කරන්න කියලා එක එක්කෙනා එක එක විදිහේ දේවල් කරනවා. සමහර අය යාග හෝම කරනවා. සමහර අය තොවිල් කරනවා. සමහර අය නොයෙක් දෙවියන්ට යාචිකා කරනවා. ඒ වගේම ඊට අමතරව බාහිර භෞතික වශයෙන් නොයෙක් නොයෙක් ක්‍රමෝපායන් හොයනවා යොදා ගන්නවා ජීවිතවල පවතින දුක් දුම්නස් නැති වෙන්නට නැති කරන්නට. නමුත් අපිට හොඳට මේ ලෝකයේ දිහා බැලුවාම පේනවා දුක් දුම්නස් නැති කරන්න මේ ලෝකේ කාටවත් පුළුවන් වෙලා නැහැ. සාමාන්‍ය අනාර්ය දර්ශනය තමයි ආර්ය නොවන දර්ශනය තමයි පුතුන් නොවන දර්ශනය තමයි හැම වෙලාවෙම Tamange ජීවිතේ දුක් දුම්නස් එනකොට ඒ දුකට හේතුව දකින්නේ බාහිර. දුක නැති කිරීමේ හේතුවක් දකින්නේ බාහිර. එහෙම දර්ශනයක් තියෙන ලෝකයා දුක නැති කිරීමේ ප්‍රතිපදාවක් ක්‍රමවේදයන් හොයන්නේ බාහිර. අපි උපවාවක් කළොත් යම් කිසි කෙනෙකුට ගොඩාක් දෙනෙක් හිතන්නේ දුක් දුමනක් එන්නේ දේවල් දරවල් ඉඩකඩම් මිල මුදල් යාන වාහන දූ දරුවෝ මෙන්න මේ දේවල් නැති වුණොත් කියලා. දුකේ නැතිවීම හැටියට දකින්නේ ගෙවල් දරුවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් මේවා ඇති බව. දුක නැති කිරීම මේ වගේ දේවල් වල ලැබීමයි කියලා දකින ලෝකයා දුක නැති කරන්නට එබඳු දේ හොයනවා. මෙන්න මේ විදිහට කටයුතු කරන මේ ලෝකෙකටයි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වචනේ දේශනා කළේ. ඔය මොන දේ කෙරුවත් කවදාවත් දුක නැති වෙන්නේ නැහැ කියන එක මේ ඒක එකම මගයි මහණෙනි තියෙන්නේ කියන වචනෙන් කියනවා. ඒ නිසා මේ පින්වතුන් බෞද්ධයෝ නම් අපි කටයුතු කරන්නට ඕනේ මේ ලෝකයේ තව බොහෝ දෙනෙක් කරන දේට අනුව නෙමෙයි. අපේ ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ යම්සේ දකින දුක නැතිවීම පිණිස ධර්මයේ දේශනා කරලා තියෙන්නේ අන්නේ ක්‍රමය හොයාගෙන අන්නේ ක්‍රමය ඉගෙනගෙන අන්නේ ක්‍රමය පුරුදු පුහුණු කරලා මේ සසර දුකින් එතර වෙන්න පුළුවන් කියන දැක්ම තියාගන්නට ඕනේ. තියාගෙන අන්නේ දැක්මට අනුව කටයුතු කරන්නට ඕනේ. එහෙම කටයුතු කළාම ඒකාන්තයෙන් අපිට මේ සංසාර දුකෙන් අත මිදෙන්න පුළුවන්. පින්වත්නි බුදුරජාණන් වහන්සේ එහෙනම් මේ දුක නැති කරන්ට හැදින් බැලකින් නැති කරන්ට එකම මගයි කියලා පැනෙව පැනෙව කාටද මේ නොයෙක් විදිහේ දුක නැති කිරීමට ක්‍රමෝපායන් හොයන ලෝකයේ තුල අපි උනා දැනගන්න ඕනේ අපේ ජීවිතය වලට දුක් දුම්නස් එනකොට දුක් දුම්නස් ඇති වෙනකොට අපි ඒ දුක් දුම්නස් නැති කිරීම සඳහා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ප්‍රතිපදාව අනුගමනය කරන්නේ නැත්නම් පුරුපුරුදු කරන්නේ නැත්නම් ඒ ප්‍රතිපදාව හොයන්නේ නැත්නම් පුරන්නේ නැත්නම් සාමාන්‍ය ලෝකයා කටයුතු කරන විදිහට නම් කටයුතු කරන්නේ නියම විදිහට වචනයට නෙමෙයි වචනේ පරිසමාර්ථයේම බෞද්ධයෙක් කියලා නෑ අපි කියන එකත් මතක තියාගන්න ඕනේ. එතකොට එබඳු කෙනා මේ ධර්ම විනයෙන් ටිකක් ඈතයි දුරයි. ඒ නිසා අපි හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදිහටම අපේ ජීවිතය හැඩගස්වා ගන්නට ඕනේ. හොඳයි ඒ සඳහා අපි ටිකක් මේ අර්ථය මේ පෙන්නපු මාත්‍රකා කළ ධාතාවේ අර්ථය ටිකක් මෙනෙහි කළ සම්මර්ෂණය කරලා බලමු. එතකොට මොකද්ද බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේ සතර සතිපට්ඨානය කියලා. සති කියලා කියන්නේ සිහිය, ප ဋ ාණ කියන්නේ පිහිටවනවා. හතර පොලක සිය පිටවන්න කිව්වා. මොකද්ද? කය කෙරෙහි කායानुපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. කය කෙරෙහි, වේදනාව කෙරෙහි, සිත කෙරෙහි, ධර්මයන් කෙරෙහි. ඇයි මෙහෙම තථාගතයන් වහන්සේ මේ හතරක් කොට පැනෙන්නේ? අඩු හෝ වැඩි නැතුව ධර්මතා හතරක් පැනෙන්නේ ඇයි? පින්වත්නි මේ ලෝක සත්‍යයේ ආත්ම දෘෂ්ටිය ඇති වෙන හතර පොලක මේ සත්‍යයේ ආත්ම දෘෂ්ටිය ඇති වෙලා කියනවලු හතර පොලක රූපය මම මගේ මගේ ආත්මයයි කියලා රූපය කෙරෙහි මේ ලෝකයාගේ ආත්ම දෘෂ්ටිය දැසගෙන තියෙනවා වේදනාව මමයි මගේ මගේ ආත්මයයි කියලා වේදනාව කෙරෙහි ආත්ම දෘෂ්ටිය දැසගෙන තියෙනවා සිත මම මගේ මගේ ආත්මයයි කියලා සිත කෙරෙහි ආත්ම දෘෂ්ටිය දැසගෙන තියෙනවා සංඥා සංඛාර කියන ස්කන්ධයන් කෙරෙහි මම මගේ මගේ ආත්මයයි කියන මේ ආත්ම දෘෂ්ටිය බැසගෙන තියෙනවා. මේ පංච උපාදාන ස්කන්ධයක හතර පොලක ඇති ආත්ම දෘෂ්ටිය දුරු කරන්ටයි නොඇලි නොඅඩු කොට මේ සතිපට්ඨානය හතර ආකාරයෙන් කොට දැක්වේ කියලා ධර්මයේ සඳහන් වෙනවා. එතකොට අපි ඒත් පෙර මේ සතර සතිපට්ඨානය වඩන්ට පුරුදු පුහුණු කරන්ට ඉස්සර වෙලා ඒ හතර පොලේ ආත්ම දෘෂ්ටිය ඇති වෙලා තියෙන හැටි ඒ නිසා ඇතිවෙච්ච විපාක ටිකක් තේරුම් ගන්නට ඕනේ. මම මේ කතා කරන දේ වේගවත් වැඩි. මොනවා හරි නොතේරෙනවා නම් හරි කියන්න. එතකොට මොකද මේ විශේෂයෙන් අපි තේරුම් ගන්නට ඕනේ ලෝතර බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වුණේම ලෝකයට පහළ වුණේම මේ ලෝකයේ කිරි අනුකම්පාවෙන්. මොකද්ද අනුකම්පාව? බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ලෝකයේ හරිම අහිංසකයි. හරිම අසරණයි. මේ ලෝකයා හාත්පස 11 ආකාර ගින්නකින් දැවෙනවා. පිච්චෙනවා. ඒත් ඒ ගින්න නැති කරන්න දන්නේ නැහැ. ඒ ගින්න නැති කරන්න කියලා තව යමක් කරයි නම් කරන කරන දේ නැවත නැවත ඒ දුක නැත්තම් ඒ ගින්දර ඇති වෙන හේතුවක් වෙලා. අනේ මේ ලෝකයට දුකේ යථා ස්වභාවය කියලා දෙන්නට ඕනේ. මේ දුක නැති ඇති වෙච්ච හේතුවත් ඒ හේතුව නැති කළාම නැති වෙන හැටි කියලා දෙන්න ඕනේ කියලායි පහළ වුණේ. ඒව පහළ වෙලා බුදුරජාන් වහන්සේ පෙන්වා ඉස්සෙල්ලාම ලෝකේ යථාර්ථය ලෝකේ කියනකොට කවුරුවත් හිතන්න එපා අපි වටපිටාවක් ගැන තම තමන් කෙරෙහිම දකින්න මේ ධර්මය පංච උපාදාන ස්කන්ධ ලෝකයකටයි මේ ධර්මය දේශනා කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණපි දුක්ඛං අක්ඛේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විපයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡන් නලපති සම්පි දුක්ඛං සංකිට්ඨේන පච්චුපාදානස්කන්ධ දුක්ඛා ඉපදීම දුකයි ලෙඩවීම දුකයි මහලු බව දුකයි මරණය දුකයි අප්‍රියං හා එක්වීම දුකයි ප්‍රියංගෙන් වෙන්වීම දුකයි හිතන දේ නොලැබීම දුකයි, දැඩි වෙහෙස, කායික මානසික වෙහෙස දුකයි. කෙටියෙන් කියනවා නම් දැඩිව ගත්තා වූ ස්කන්ධ පංචකයම දුකයි. මෙන්න මෙතනදී හොඳ ධර්මතාවයක් තියෙනවා සිහි කරන්න. බොහොම සියුම්ව සිහිය නුවණ යොමු කරලා බලහා බැලුවාම සාමාන්‍ය ලෝකයාගේ දැක්මට වඩා මෙතෙන්දි ටිකක් වෙනස් වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ මෙතනදී දුකේ ස්වභාවය පෙන්වන අනාත්ම බවක්. අපි මෙච්චර කාලයක් හිතාගෙන ඉන්නේ අපිට පෙවුනේ අපිට තේරුනේ ඉපදෙන්නේ ලෙඩ වෙන්නේ මහලු වෙන්නේ මම නැතිනම් තව කෙනෙක් කියලා තව පුද්ගලයෙක් කියලා තව සත්වයෙක් කියලා ඉපදෙන්නේ ලෙඩ වෙන්නේ මහලු වෙන්නේ ඒබඳු දර්ශනයක් තියෙන ලෝකයකට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ දුක තියෙන්නේ කොහෙද සංකිට්ඨේන කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධ දුක්ඛ මේ පංච උපාදාන ස්කන්ධයයි දුක කියලා පෙන්වනවා. ඔන්න හොඳට අපිට බැලුවාම උත්තරයක් හම්බ වෙනවා. දුක්ඛ සත්‍යයට තව නමක් මොකද්ද? පංච උපාදාන ස්කන්ධය. පංච උපාදාන ස්කන්ධයට තව නමක් කිව්වොත් මොකද්ද? දුක්ඛ සත්‍යය. එහෙනම් දුක්ඛ සත්‍ය හැටියට පංච උපාදාන ස්කන්ධය යම් තැනක පංච උපාදාන ස්කන්ධය පවතිනනම් එතන ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් වලින් මිදිලා නැහැ කියන ධර්මතාවයක් වෙනවා. එතකොට ඊගාවට බුදුරජාන් වහන්සේ පෙන්නවා මේ දුකට හේතුව මොකද්ද කියනකොට දැන් ගොඩාක් ඈත ධර්මතාවයක් බලන්න එපා. ඒ පංච උපාදාන ස්කන්ධයයි කියපු එකේ පවතින උපාදාන ස්වභාවයක් තියෙනවා නම් මේ උපාදාන ස්වභාවයමයි දුක ඇති කරපු හේතුව. දුක ඇති කරන හේතුව. පංච උපාදානස්කන්ධා දුක්ඛ කියනකොට මේ උපාදානෝ උපාදාන කියන මොකද්ද? දැඩිව ගත්තා වූ මම මගේ කියලා ගත්තා වූ මේ උපාදාන ස්වභාවයමයි ඒ පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන උපාදානයක් තියෙනවා තණ්හාවක් තියෙනවා නම් හේම උපාදානයි. එතකොට මෙන්න මේ උපාදාන ස්වභාවයෙන් ගහින්න දුකට හේතු දුක්ඛ සමුදය හැටියට. එතකොට පංච උපාදාන ස්කන්ධය කියලා අපිට හම්බ වෙන තැන තියෙනවා සත්‍ය කියන්නේ. දෙකක් තියෙනවා. සත්‍ය දෙකක් තියෙනවා. මොකද්ද සත්‍ය දෙක? දුක්ඛ සත්‍යයි සමුදය සත්‍යයි දෙක. දුක්ඛ සත්‍යයි සමුදය සත්‍යයයි දෙක. දුක්ඛ සත්‍යය මොකද්ද? ස්කන්ධ ටික රූපය, වේදනාව, සංඥාව, සංඛාරය, විඥානය. එතකොට සමුදය සත්‍යය මොකද්ද? ඒ රූපේ මම මගේ මගේ ආත්මයයි කියලා ගන්න බවක් වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මය මම මගේ මගේ ආත්මයයි කියලා ගන්න බවක් තියෙනවා නම් මෙන්න මේ මම මගේ මගේ ආත්මය කියලා ගන්න ස්වභාවයටම කියනවා මොකද්ද? උපාදානය කියලා. නැත්නම් තණ්හාව කියලා. එතකොට අද මේ පින්වත්තුන්ට හිතෙනවනේ මේ ඉන්නේ මමයි කියලා ඔහම හිතෙනවනේ දෙඳගෙන ඉන්නකොට. නුවණක් තියෙන ආර්ය ශ්‍රාවකෙක් නම් දැනගන්නවා මේ මොකද වෙලා තියෙන්නේ කියලා. එයා දන්නවා මේ තියෙන සත්‍ය දෙකක් නේද මෙතන. දුක් වූ ස්කන්ධයත් රූපයත් ඒ රුපිය මම මගේ කියන කෙලෙසයන්. මේ තියෙන්නේ මෙතන සත්‍ය දෙකක් තියෙනවා. අපි මහා වටිනාකමින් මේ ඉන්නේ මමයි කියලා හිතාගෙන තැන මේ තියෙන්නේ හිතෙන් සිහි කරන්නේ මොකද්ද කෙලෙසයක්. එතකොට මෙතෙන්දි පෙන්නවා මේ දුක ඇවිල්ලා තියෙන්නේ මෙන්න මෙබඳු තැනකටයි. පංච උපාදානස්කන්ධ දුක්ඛ. උපාදාන වූ ස්කන්ධ පංචකයකයි දුක තියෙන්නේ කියන එක. උපාදානය කියන එක අපි තේරුම් ගන්නට ඕනේ මට උපාදාන වෙලා තියෙනවා නෙමෙයි මම කියන බවම මේ උපාදානය හැටියට. මට තණ්හාව ඇති වෙනවා නෙමෙයි ඒක ටික ගොඩාක් හලු මිම්ම. අපි හිතාගෙන ඉන්නේ එක එක දේවල් අරගෙන මට තණ්හාව ඇති වෙනවා කියලානේ. එක එක දේවල් මට දැඩිව හසු වෙනවා උපාදාන වෙලා කියලානේ. නමුත් මම කියන බවම මම කියන හැඟීමම තණ්හාව නැත්තම් උපාදානය හැටියට දකින්න පුළුවන් වෙන්නේ. අපි මෙහෙම ගමු මේ දැහැර තියෙන ගහක් පොලක් ගන්න මේ ගහක් උනත් ගහක උනත් ලෙඩ රෝග හැදෙන්න පුළුවන් නේද? පුළුවන්. මේ ගහක් උනත් දිරන්නේ නැද්ද? දිරනවා. මේ ගහක් උනත් නැරෙන්නේ නැද්ද? එතකොට ව්‍යාධි ජරා ව්‍යාධි මරණ කියන ධර්මතාවය අවිඥානික අචේතනික වූ මේ ගහකට එකයිනේ එකයි. ඒ ගහට හිතෙනවද මේ වයසට යන්නේ මම කියලා? එහෙනම් මේ ලෙඩ රෝගේ හැදිලා තින්නේ මට කියලා හිතෙනවද? එහෙනම් මැරෙන්නේ මැරෙන්න යන්නේ මම කියලා හිතෙනවද? නැහැ. ඒ ධර්මතාවය උනාට හේතු නිසා ඒ ධර්මතාවය පිළිගන්නා වූ බාර ගන්නා වූ කෙලෙසයක් එතන නෑ නේද? ඒ රූපය වගේමයි කිසිම වෙනසක් නෑ මේ රූපය. ඒ රූපය පොළවේ තියෙන ඕජාකාරය නැමැති හේතුව නිසා ගහ හැදෙනවා. පොළවේ තියෙන ඕජාකාරය නැමැති හේතුව නිසා ගහ නැමැති ඵලය හැදෙනවා. පොළවේ තියෙන ඕජා සාරයට හිතෙන්නේ නැහැ. මම මේ ගහ හදනවා මේක කොළ හදනවා අතු හදනවා කියලා හිතෙන්නේ නැහැ, දන්නේ නැහැ, හිතන්නේ නැහැ. ගහට හිතෙන්නේ නැහැ මම මේ පොළවේ තියෙන ඕජා සාරය නිසා හැදෙනවා කියලා. මම මගේ කියන චින්තනයෙන් පරිබාහිරව නමුත් හේතු නිසා ඵලයක් හටගෙන හේතුව නැති වෙනකොට ඵලය නැති වෙනවා කියන ධර්මතාවයක් වෙනව නේද? වෙනවා. ඒ ධර්මතාවයේ ආරම්භය ඒ සිද්ධිය බාර ගන්නා වූ කෙලෙස්යක්. එතන නැහැ. ඒ වගේමයි පින්වතුනි කන බොන බස්පාන් කවුපි මුං ඇත නිසා මේ ශරීරයේ කෙස් ලොම් නියදත් හම්මස් නහර හැදෙනවා. ආහාරය නැමැති හේතුව නිසා මේ රූපය නැමැති ඵලය හැදෙනවා. ආහාරය නැමැති හේතුව දන්නේ නැහැ. හේතුව හිතන්නේ නැහැ. මම මේ ශරීරයේ කෙස්ලොම් නියදත් හම්මස්නහර හදනවා කියලා. ආහාරය නැමැති හේතුවෙන් හටගත්තා වූ රූපේ නැමැති මේ ඵලය හිතන්නේ නැහැ රූපයට හිතෙන්නේ නැහැ රූපය දන්නේ නැහැ මම මේ කනබුන බස්පාම් කවුරු මුං ඇට නිසා හැදෙනවා කියලා. මම මගේ කියන දර්ශනයකින් මම මගේ කියන දැක්මකින් මම මගේ කියන ක්‍රියාවලියකින් තොරව හේතු නිසා ඵලයක් හටගන්නවා හේතුව නැති වෙනකොට නැති වෙනවා. ඒ සිද්ධිය නොදන්නා වූ අපි මමයි මේ රූපය හදන්නේ මේ රූපය මගේයි මේ රූපය මගේ ආත්මයයි කියලා කෙලෙසයක් වෙනම ඇති කරගෙන තියෙනවා. අපි ඒ බඳු කෙලෙසයක් ඇති කරගත්තත් නොගත්තත් මේ රූපයේ සම්බන්ධයක් නැහැ අපේ අදහසට. එතකොට මෙන්න මෙතනදී හොඳට බලන්න යම් වෙලාවක මෙන්න මේ රූපයේ හේතුඵල ධම සිද්ධ වෙන තැනක් මම මගේ මගේ ආත්මයයි කියන කෙලෙස්ේ නැති වුණොත් අන්නර අචේතනිකෝ ගහක හේතුඵල ධමයක් වගේම මේ රූපයේ හේතුඵල ධමයක් සිද්ධ වෙනවා හේතු නිසා හටගත්ත මේ ඵලය ලෙඩ වෙන්න පුළුවන් දිවන්ට පුළුවන්, මැරෙන්න පුළුවන්. නමුත් ඒ දිවීම, ලෙඩවීම, මහලු බව බාර ගන්නව පුද්ගලයෙක් හිටින්නේ නැහැ. ධර්මතාවයක් වෙනවා. එතකොට මෙච්චර කාලයක් ජරා මරණ දුක් විඳින පුද්ගල භාවයක් අපිට තියෙනවා නම් මෙන්න මේ ජරා මරණ දුක විඳින පුද්ගල භාවය නැති වෙනවා. ඉතින් මෙන්න මේකයි බුදුරජාණන් වහන්සේ පෙන්ව දුකෙන් මිදෙන්න පෙන්වපු දර්ශනය. එහෙම පෙන්නලා බුදුරජාණන් වහන්සේ පෙන්නවා පංච උපාදානස්කන්ධ දුක්ඛ. පංච උපාදානස්කන්ධය කියන තැන අපි තව ටිකක් මෙහෙම ගම්මු. දැන් අපි යම් බෝතලයකට සීනි දැම්මොත් සීනි බෝතලය කියලා කියනවනේ සීනි බෝතලය කියන්නේ බෝතලේ සීනි හින්දාද නෑ එහෙනම් බෝතලේට සීනි දාපු නිසායි සීනි බෝතලේ කියන්නේ. බෝතලය අනිකක් සීනි අනිකක් මේ සීනි මේ බෝතලයට දැම්මහම සීනි බෝතලේ කියනවා. අපි පිටි ටිකක් මේ බෝතලයට දැම්මොත් පිටි බෝතලේ කියනවා. ලුණු ටිකක් බෝතලයට දැම්මොත් ලුණු බෝතලේ කියනවා. ඒ වගේ ස්කන්ධය අනිකක් හරියට බෝතලේ වගේ කියලා දකින්නකෝ. උපාදානය අනිකක්. අර උපාදානයේ සීනි ටික වගේ කියලා දකින්නකෝ. සීනි ටික මේ බෝතලයට දැම්මම සීනි බෝතලේ කිව්වා වගේ මේ රූපස්කන්ධයට මම මගේ කියන උපාදානය එකතු වුණාම රූප උපාදානය වෙනවා. තේරුණාද? එතකොට දැන් රූප උපාදානය කියනකොට දෙලින්ම මම වෙච්ච රූපයක් තියෙන්නේ. මගේ වෙච්ච රූපයක් තියෙන්නේ. මගේ ආත්මය වෙච්ච රූපයක් තියෙන්නේ. ඔන්න දුක අපිට ඇති වෙන්නේ එහෙමයි. දැන් රූපේ මම වුණාම මගේ වුණාම මගේ ආත්මය වුණාම මේ රූපයට වෙන හැම දෙයක්ම පුද්ගලයාට විඳින්න වෙනවා. තේරෙනවද? එතකොට මෙන්න මේ මට්ටමේ තමයි අපිට දුක ඇති වෙලා තියෙන්නේ. පංච උපාදානස්කන්ධ දුක්ඛ කියනකොට තේරුම් ගන්නට ඕනේ අපි අර කිය බෝතලේ වගේ දකින්න දුක්ඛ සත්‍ය, සීන් ටික වගේ දකින්න ඔක සමුදය සත්‍ය. මේ සමුදය මේ දුක්ඛ ස්කන්ධයට දැකගෙනයි පවතින්නේ. දැන් මෙතන සීනි බෝතලේ කියනකොට තියෙනවා මොනවද ධර්මතා දෙකක් තියෙනවානේ. ඒ වගේ මේ ස්කන්ධ ටික දුක්ඛ සත්‍ය ස්කන්ධ ටික දුක්ඛ සත්‍ය මම මගේ කියන උපාදාන ස්වභාවය සමුදය සත්‍ය ඒ උපාදානයන් මේ ස්කන්ධයන් කෙරෙහි වැටගත්තාම පංච උපාදාන ස්කන්ධය වෙනකොට මෙතන තියෙන සත්‍ය කියන්නේ දෙකක්. නමුත් අපිට මේ සත්‍ය දෙකම එකට එකතු කරලයි එකක් හම්බ වෙන්නේ. දුක කියලා අපිට හම්බ වෙන්නේ අද පංච උපාදාන ස්කන්ධ දුක විඳින තැන ලෝකයට සත්‍ය දෙකක් හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ දෙකම එකට එකතු කරලා පුද්ගල භාවය. දුක. අපි අර ඔකට මම කල් වේලා ගියට කමන්නේ නැහැ නේද? මං අර ඔකට පොඩි උපමාවක් ගන්නවා අපි නිකමට කියමු මෙහෙම වෙනදටත් ඈතක මෙතන ඉඳන් ටිකක් ඈත අඹයක් ඉන්නවා කියන්නකෝ දැන් අඹයා එතන ඉන්නේ පඹය කියන එක පැහැදිලි නැතිකම හින්දා පැහැදිලි නැතිකම හින්දා මිනිස්සේ කියන අදහසක් අපිට ඇති වෙනවා කියලා හිතන්නකෝ තේරෙනවද ඔන්න දැන් අපිට මිනිස්සේ කියන අදහස ඇති වෙන්න හේතුව මොකද්ද සම්බයයි. එහෙනම් සම්බය බව පැහැදිලි නැතිකම. සම්බය වූ තැන සම්බය බව නොදන්නා තමයි මනුෂ්‍යය කියන අදහස ඇති උනේ. ඔන්න හොඳට බලන්න එතන සම්බය බව නොදන්නාකම නිසා මනුෂ්‍යය කියන අදහසක් අපි තුල ඇති වුණා කියන්නකො ඇති වුණා කියලා එතන වෙනසක් වෙලා තියෙනවා. මන් තුල මනුෂ්‍යය කියන අදහසක් ඇති වුණා නැති වුණා සම්බය පදයමනේ සම්බයා බව නොදන්නාකම නිසා මිනිස්සයා කියන අදහසක් වුණ අපි ගාව ඇතිනු. දැන් හිතාගන්නකො ඈත ඉන්නවා පමේ. සම්බයා බව නොදන්නාකම නිසා මිනිස්සෙක් ගතන ඉන්නේ. එයා මිනිස්සෙක් ඉන්නේ කියන අදහසක් ඇති වුණා කියනකොට දැන් මේ මිනිස්සයා කියන අදහස කොහෙද ඇති වෙන්නේ? හිතේ. දැන් බලන්න හිතේ අදහස එතන තියෙන රූපය. සම්බයා කියපු තැන බලන්න සත්පුද්ගලනෝ රූපයක්. ඒ රූපය පිළිසුදු නොදැකීම නිසා නාම ධර්මයක් තමයි අපි තුල හටගන්නේ පබයන් කියලා. නාම ධර්මයක් හටගන්න ඕන රූපය පිළිසුදු නොදැකීම නිසා නාම ධර්මයක් අපි තුල හටගන්නවා පබයක් කියලා. දැන් පබයක් කියන නම හටගත්තේ කොහෙද? අදහස හටගත්තේ කොහෙද? හිතේ. දැන් මෙතන හිතේ ඇති වෙන යම් අදහසක් සිතුවිල්ලක් චුට්ටක්ව සම්බන්ධද අර දෙයට? මොන විදිහට සම්බන්ධද? මොන විදිහට සම්බන්ධද? ඔන්න බලන්න රූපය නොදන්නාකම නිසා නාම ධර්ම ඇති වුණා පඹයක් ගැන අදහස. දැන් නාම ධර්ම ගැන නොදන්නා වෙනකොට චිත්තානුපස්සනාව නැති වෙනකොට හිත ගැන දන්නේ නැති වෙනකොට මේ පඹයක් ගැන අදහස අපි තුලනේ උපන්නේ කියලා දන්නේ නැති වෙනකොට. දැන් දන්නේ නැහැ අපි තුලයි හටගත්තේ කියලා දන්නේ ඊගාව හිතට මේ නාමයයි ඒ රූපයයි දෙකම එකට එකතු කරලා අර පඹය කියලායි දෙන්නන්නේ. අර මිනිස්සය කියලායි දෙන්නන්නේ. තේරුණාද? දැන් ඔන්න රූපයේ පිරිසිඳ නොදන්නාකම නිසා නාම ධර්මයක් අපි තුල සිත තුල හටගත්ත මොකද්ද? මිනිසයා කියලා. දැන් අපි තුල හටගත්ත මේ නාම ධර්මයේ මිනිසයා කියන අදහස මොන විදිහටවත්ම සම්බන්ධයක් නැහැ නේ අර රූපෙට. නමුත් දැන් බලන්න විඥානයේ මායාවක් කියන්නේ රූපය ගැන නොදන්නාකම නිසා නාම ධර්ම හටගන්නකොට නාම ධර්ම ගැන නොදන්නකොට අපි හිතක් උපදින හැටි දන්නේ නැත්නම් සිතුවිලි දන්නේ නැත්තම් මේ නාමයයි රූපයයි කියන දෙකම ගැන නොදන්නකොට මේ දෙකම එකට එකතු කරලා ඊගාව හිතින් අපිට පෙන්වන්නේ මොකද්ද? අර ඈත ඉන්නේ මිනිස්සෙක් කියලායි. දැන් බලන්න ඈත මිනිස්සෙක් ඉන්නවා කියලා බලන තැන බලනකොට මෙතන තියෙනවා ධර්මතා දෙකක්. මොකද්ද? ධර්මතා දෙකක් තියෙනවා ඇත්තටම පවතින ඇත්තත් මෝඩකමින් උපන්නා වූ ධර්මතාවයකුත් කියන දෙකක් තියෙනවා දැන්. ඇයි පඹය ඇත්තටම අපි ඇත්ත දැනගත්තත් නැතත් පැවතුණු පඹයක් තියෙනවා. පඹය කියන අදහස ඒ බව නොදන්නා කම නිසා හටගත්ත මිනිස්යා කියන දෘෂ්ටියකුත්. මේ නාම රූප කියන දෙකම එකතු වෙලා අපිට මිනිස්යා කියන තැන හම්බෙලා තියෙනවා. ඔන්න දැන් අපි ඒක මෙහෙම ගත්තොත් මේ විදිහට සමය වගේ කියලා ගන්නකො දුක්ඛ සත්‍යය ඔන්න රූපයේ පිරිසිඳ නොදන්න නිසා සත්‍යයේ පුද්ගලයේ කියන අදහසක් ඇති වුණා. මේක සමුදය සත්‍ය වගේ දකින්නකො. දැන් දුක්ඛ සත්‍ය ගැන දන්නේ නැත්නම් සමුදය සත්‍ය ගැන දන්නේ නැත්නම් ඊගාව හිතට අපිට හසු වෙන මේ දෙකම එකට එකතු කරලා අර සත්‍ය කියලා. මේ හම්බ වෙන තැන පංච උපාදාන ස්කන්ධය. සත්‍ය දෙකක් තියෙනවා. දැන් කිසිම වෙලාවක මේ තුලින් පිරිසුදු කරන්න බෑ. දැන් මේ සත්‍යය කියන දැක්මට ආවට පස්සේ එතන අනාත්ම රූපේට මොනවා මොනවා හරි වෙන්නේ. එතන පඹය තමයි උලඟට වැනෙන්නේ, ආත මෙහාට වෙන්නේ පඹය. නමුත් අපිට වෙන්නේ මොකද දැන්? මිනිස්සෙක් හෙල්ලෙනවා, මිනිස්සයා පෙරලෙනවා, මිනිස්සයා වැටෙනවා කියලා අපිට පේන්නේ. තේරෙනවද? එතකොට දැන් ඒ මිනිස්සයා ලෙඩවීම ගැන මිනිස්සයා මහලු වීම ගැන යම් අදහස් ඇති වෙනවා නම් යම් ආකාරයකට දුක් දුම්නස් එනවා නම් මේ දුක් දුම්නස් විඳින්නේ කාගේ වරදින්ද? අපේම වරදින් නෙමෙයිද? මේ නාම රූප කියන ධර්මතා දෙක තෝරා නොගැනීම නිසා නෙමෙයිද? මිනිසෙක් නැතිතන, සත්වයක් නැතිතන, පුද්ගලයෙක් නැතිතන අනාත්ම වූ ධර්මතාවයක ස්වභාවය තේරුම් නොගෙන ජරා මරණ දුක කියන එක විඳිනවන විඳින්නේ අපේම ඒ වගේ මම කෙටියෙන් ගත්තොත් අපි නිකමට කියමු මේ රූපය අර පබය වගේ කියලා හිතන්ටකෝ අපි නිකන් රළු මට්ටමට ගත්තාම බත් පාන් කව්පි මුං ඇට කියන්නේ සත්පුද්ගල කොටස්ද කව්පි ඇටයක් පොඩි කරලා බලන්න බත් ටිකක් ඈ හාල් මුං ඇට මේවා තමයි දාන්නේ මේකට මේ ආහාර ගත්තට පස්සේ කටේ දිගලත් එක්ක එකතු වෙලා ආමාශයට ගිහිල්ලා ආමාශයේ තියෙන ආහාර පෙරලන වාතය කොටාස වාතය කියලා ඒ වාතයෙන් පෙරලලා මේක හොඳට ඌර්ජාවක් බවට පත් වෙනවා මේ ඌර්ජාවක් බවට පත් වෙච්ච මේ ඌර්ජාව ආහාරජ ඌර්ජාව දැන් අපිට කෙලින්ම ඌර්ජාව ගන්න බැරි නිසායි මේ ක්‍රමයට ගන්නේ 23කට අටවිසිරියම් පුරුෂයෙකුට 23ම් බඩවැලක් තියෙනවා. මේ බඩවැල දිගේම මේ වතුර ටික උජාව යනකොට මේ ශරීරයේ තියෙන උෂ්ණත්වය මේ බඩවැල දැන් කපන කරක් එහෙම බැලුවොත් එනේ මේ බඩවැලේ තියෙන සියුම් සියුම් සියුම් සියුම් කෙටි. මේවැ මේකේ තියෙන රස කොටස ඔක්කොම මුරා ගන්න. හරියට මේ මට්ටමට යනකොට අර ගෑස් එකක් වගේ. හරි තියෙන රස කොටස ඔක්කොම මුරා ගන්න. වාස්ප වාස්ප වගේ වාස්ප වෙනවා වගේ අන්න ඒ වාස්ප වෙන ස්වභාවයට ආහාරය ඒ මට්ටමටම පෙරිලා තමයි ඒ දැන් තමයි මේ කෙස්ලොම් නියද ධම්මස් කියලා හැදිලා තියෙන්නේ. එතකොට අපි මේ හරියට අර අයිස් කැටයක් වතුර ටිකක් දැම්මහම උෂ්ණත්වය අනුතරක කැටි ගහනවනේ නේද? ඒ කැටි වෙලා තිබුණට ඒක ආපහු දිය වෙන්න පුළුවන්. ඒ වගේ දැන් මේ ආහාරය දියරක් බවට පත් වෙලා ඒක ආපහු මේ ගල් ගැහිලා තියෙනවා. මේක කවදා හරි දවසක ආයෙත් දිය වෙනවා. දැන් අපි මේ නිබඳු රූපය මේ අපි මම්මගේ කියන රූපේ ස්වභාවය ඔය. මේ රූපයේ පිරිසිඳ නොදන්නාකම නිසා අර පඹය බව නොදන්නාකම නිසා මම කියන අදහසක් ඇති වෙනවා. අර සත්‍යය කියන අදහසක් ඇති වෙනවා වගේ. දැන් මම කියන අදහස මේ රූපයට චුට්ටක්වත් සම්බන්ධයක් නැහැ. ඔබලන්ට මෙහෙම ඉන්නකොට මම කියලා මේ මම කියලා හිතෙන බවක් තියෙනවනේ. හිතක ඇති වෙන අදහස දැන් gedara කියලා හිතනවනම් ඒ සිතුවිල්ල හිතීමෙන් පස්සේ නැති වෙනවා ආයෙ කොහෙවත් රැඳෙන්නේ නැහනේ. ඒ වගේ මම කියලා හිතනවනම් ඒ හිතෙන සිතුවිල්ල ආයෙ කොහෙවත් රැඳෙන්නේ නැහැ. හිතේ ඇතිව සිත් මාත්‍රයක් විතරයි. ඊට පස්සේ මේ රූපය පිළිසිඳ නොදන්නාකම නිසා මම කියන අදහසක් ඇති වෙනවනේ. ඒ මම කියන අදහස ගැනත් නොදන්නාකොට දෙවෙනි හිතට අපිට අල්ලා දෙන්නේ මේ මම කියන අදහසයි මේ රූපය දෙකම එකට එකතු කරලා මේ මම කියලා. පොරොම තමයි පංචපාදස්කන්ධය හැදිලා තියෙන්නේ. දැන් අර පඹය ඉන්න තැන මිනිස්සයා පේනවා වගේ කබලින්ක ආහාර යුක්ත රූපේ ඉන්න තැන මම පේනවා. ඔයගොල්ලන්ට. දැන් මේ රූපෙට මොනවා හරි වෙනකොට අර පඹය ඉන්න තැන පඹයට මොනවා හරි වෙනකොට මිනිස්සයාට උනා කියලා පේනවා වගේ මේ රූපෙට මොනවා හරි වෙනකොට ඔයගලන්ට පේන්නේ කොහොමද? මට වෙනවා වගේ. තේරෙනවද? ඉතින් ඒකයි පෙන්නේ බුදුරජාණන් වහන්සේ සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක්ඛ. පංච උපාදානස්කන්ධ දුක්ඛ කියනකොට අපි තේරුම් ගන්නට ඕනේ දුකාපු උපාදානස්කන්ධය කියන්නේ මෙන්න මේමයි කියන තැනට. මේ ස්කන්ධ ටික මේ ස්කන්ධයන් ආරම්භය උපාදාන වෙච්ච හැටිත් අපිට තේරෙන්නට ඕනේ. මෙන්න මේ ස්කන්ධයන් පිළිබඳ නොදන්නාකම නිසා මම මගේ මගේ ආත්මය කියන මේ කෙලෙසයක් ඇතුළු වෙනවා. ඒ කෙලෙසය ගැනත් නොදන්නාකම නිසා දුක්ඛය අඥාන දුක්ඛ සමුදය අඥාන. දෙකම ගැන නොදන්නාකම නිසා මේ පංච උපාදාන ස්කන්ධය හැදෙන්න හේතුව. දෙකම එකට එකතු වෙනවා. ඊට පස්සේ දුක්ඛ සමුදය සත්‍යයට පෙන්වා බුදුරජාණන් වහන්සේ අර පඹයක් මිනිස්සයා කියන තැන පඹයා වූ තැන මිනිස්සයා හැටියට දකින්න මිනිස්සයා හැටියට ගන්න බවම දකින්න දුක ඇති කරන හේතුව හැටියට පඹයා බව නෙමෙයි ඒ පඹයා වූ තැන මිනිස්සයා කියලා දකින්න මේ දැක්මමයි දුක ඇති කරන හේතුව ඒ වගේ මේ කබලෙන් කනබුන ආහාරයෙන් යුක්ත රූපය මම හැටියට දකින්න මම හැටියට ගන්න මේ ස්වභාවයම දකින්න දුක ඇති කරපු හේතුව හැටියට කියලා පෙන්නනවා දුක්ඛ සමුදය සත්‍යයේ තණ්හාව කියනකොට දකින්ද මම මගේ කියන ස්වභාවයම දුක්ඛ සමුදය හැටියට. ඊට දුක්ඛ නිරෝධයේ හැටියට පෙන්වා ඒ තණ්හාවගේ නැති කිරීමම ඒ පඹය පේන මිනිස්සයා පේන තැන මිනිස්සයා කියන අදහස නැති කළොත් මිනිස්සයා කියන අදහස නැති කළොත් මිනිස්සයා කියන අදහසකින් එන දුක් ලැබෙයිද පඹය කියන දර්ශනේ. ඒ වගේ මම මගේ මගේ ආත්මය කියන මේ ස්වභාවය මේ හැඟීම මේ කෙලෙස්ය නැති කළොත් නැති කළොත් මේ ජරා මරණ දුක නැති වෙනවා කියලා දෙන්නවා. දෙන්නලා ඒ පංච උපාදානස්කන්ධේ මම මගේ මගේ ආත්මය කියන කෙලෙස්ය නැතිකරන්න නම් නැතිකරන්න නම් රූපේ හොඳට දැනගන්න කිව්වා. රූපය පඹය බව හොඳට දැනගත්තාම මිනිසයා කියන අදහස එහෙනම් ඊට අයිති නෑ. මිනිසයා කියන අදහස වැරදි කියලා අපිට තේරෙනවානේ. ඒකට මිනිසයා කියන අදහස වැරදි කියලා තේරුම් ගන්න අපිට මොකද්ද වෙන්නේ? කරන්න වෙන්නේ. පඹයගේ අතන ඉන්නේ පඹයෙක් බව පිළිසින් දකින්න ඕනේ නේද? ඒ වගේ මේ රූපය මම මගේ කියලා අසුර කළ දුක් විඳිනවනේ. මේ රූපය මම නෙමෙයි කියලා අපිට වැටහෙන්න රූපය පිළිසින් දකින්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා කායන පස්සනාව. ඔන්න රූපය කෙරෙහි තියෙන ආත්ම දෘෂ්ටිය දුරු කරන්න කායානුපස්සනාව තමයි. මම මේ සතර සතිපට්ඨාන මාත්‍රිකා කළාට සතර සතිපට්ඨානේ ඇයි මාත්‍රිකා කරන්න හේතුව? ඇයි සතර සතිපට්ඨානේ පෙන්වන්නේ කියන කරුණ ටිකයි මේ කියනල්ල පෙන්වන්නේ මෙන්න මේ පැත්තෙන් මෙහෙම කෙලෙසයක් නිසා අපි ගුටි කනවා. අපි හැම කෙනෙක්ම මේ ජීවිතේ අනන්ත සංසාරයෙන් දුක් විඳිනවා මෙබඳු කෙලෙසයක් නිසා. ඒ දුක් විඳින කෙලෙස් කෙලෙසිය ස්කන්ධය එකතුලා දුක් විඳින හැටි දුකට හේතුව ඒ ස්කන්ධයන්ගේ ඇතිසතු නොදන්නා කෙලෙසේ නිසායි කියලා ඒ ස්කන්ධයන්ගේ ඇතිසතු දැනගෙන කෙලෙසේ නැතිකලොත් මේ දුක නැති වෙනවා කියලා පෙන්නලා ස්කන්ධයන්ගේ ඇතිසතු දකින්න තමයි මේ මාර්ගය පෙන්නේ. ඒ නිසා රූපේ පැනෙවුවා බුදුරජාණන් වහන්සේ මේ කායානුපස්සනාව පැනෙවුවා බුදුරජාණන් වහන්සේ රූපේ පිරිසෙන් දැනගන්නවා. පංච උපාදානස්කන්ධේ රූපස්කන්ධේ පිරිසිඳ දැනගන්නට කායනුපස්සනාව කරනවා. කායනුපස්සනාව වඩනකොට ඒකයි බුදුරජාණන් වහන්සේ කියනවා අපි කියමු කායනුපස්සනාවේ එක කමඨහනක් අරගෙන බලන්න හොඳට මේ ටික කියවලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන පුණච්චපරම් භික්ඛවේ භික්ඛු මහේ නැවතද මම අනිකක් කියමි. ඉම මේව කායන් යථා චිත්තං යථා පහිතං ධාතුස්ස පච්චවෙක්කති මේ කය යම්සේ පවතීද යම්සේ පිහිටා පවතීද එසේ ඇත්ත ඇති හැටි මෙනෙහි කරන්න. අස්ති මස්මින් කායේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු. මේ ශරීරයේ තියෙනවා පඨවි ධාතුව තියෙනවා, ආපෝ ධාතුව තියෙනවා, තේජෝ ධාතුව තියෙනවා, වායු ධාතුව තියෙනවා. හොඳට පෙන්නනවා. පඨවි ධාතුව කියන්නේ මොකක්ද කියලා ඊට පස්සේ ඒකත් බෙදලා පෙන්නනවා. මම එච්චර විස්තර කරන්න මම නිකන් මේව පෙන්නලා අජත්තංගව බහිද්දව ආධ්‍යාත්මික ශරීර වගේම බාහිර සත්ත්ව පුද්ගල භාවයෙන් හම්බෙන ඒ ශරීරවලත් බලන්න මේ ටිකමයි තියෙන්නේ. අජත්ත බහිද්දව මේ ආධ්‍යාත්මික බාහිර මේ දෙකේම ශරීර දිහා බලන්න තියෙන්නේ මෙන්න මේ ධාතු ස්වභාවය. සමුදේ ධම්මානුපස්සීව කායස්මේ විහෙරති මේ ශරීරය ඇතිවීමත් බලන්න. කන බොන බත් පාන් කවුරුන් නිසා මේ පටිආපුතේ ජීවායයෙන් සතර මහා ධාතු යුක්ත රූපේ හැදෙනවා. ඈ ආහාරය නැති වෙන වය ධම්මෝපත් විවාහ කායස්මෙන් වෙත ශරීරේ නැතිවීම අනුව බලන්න. කන බොන ආහාරය නැති වෙනකොට මේ රූපේ නැති වෙනවා. සමුදේ වය ධම්මෝපත් විවාහ ඇසීම නැතිවීම දෙකම බලන්න කියන. ওই විදිහට බලනකොට පෙන්නනවා ටිකක් වෙලා යනකොට මොකද්ද? අත්ති කායෝතිව පනස සති පච්චපච්චිතා හොති සත්‍යේ පුද්ගලෙක් නොව කය පමණක් ඇත්තේ යන සිහිය හොඳින් එළඹ සිටිනවා. ඔන්න දැන් මේ විදිහට කරනකොට සත්‍යේ පුද්ගලෙක් නොව කය පමණක් ඇත්තේ යන සිහිය හොඳින් එළඹ සිටිනවා. අනිශ්චිතෝච විහෙරති දැන් કૃષ્ණා දෘෂ්ටි වශයෙන් ඇසුරු කරන්නේ නාශකින්ච ලෝකේ උපාදීයති ලෝක කිසිම රූපයක් මම මගේ කියලා දැන් ගන්නවද ගන්නෑ ඥාන මත්තය ප්‍රතිසති මත්තය සියලු මොන තව වැඩෙනවා ඒවම් පිවික්‍රේ බිකු කායේ කායන පස්සී විරති මහන්නේ මෙන්න මෙහෙම කායේ කායනෝ බලන්න කොහොම හරි නෙමෙයි කායේ කායනෝ බලන්න ඕනේ සත්ත්ව පුද්ගල භාවයේට භාවයෙන් තොර හේතුන්ගෙන් හටගත්තු රූපයක් පමණයි තියෙන්නේ කියන සිය හොඳින් එළඹ සිටිනකම් උපාදාන වශයෙන් ගැනීම දුර වෙන විදිහට බලන්න කියලා පෙන්නනවා. එතකොට වේදනාව ධර්මය පිට ගැනත් බලන්නට ඕන විදිහට නාම ධර්ම ගැන අපි හෙට දවසේ දිත්තේ ගැන ටිකක් කතා කරමු. මෙතෙන්දී මම මතක් කළේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුක කියන එක නැති වෙනවා නම් නැති වෙන්නේ නැති කරනවා නම් නැති කරන්න පුළුවන් වෙන්නේ මොන වගේ කෙනෙකුටද මෙන්න මේ සතර සතිපට්ඨානේ වඩපු කෙනෙකුට කියලා. මොකද සතර සතිපට්ඨානේ වඩන කෙනා නිකං කෙනෙක් නෙමෙයි. එයා හොඳට දුක දැක්ක කෙනෙක්, දුක ඇතිවීම දැක්ක කෙනෙක්, දුක නැතිවීම දැක්ක කෙනෙක්, දුක නැති කරන මාර්ගය දන්න දැක්ක කෙනෙක්. දුක දන්න නිසායි දුක ඇතිවීමේ හේතුවක් දන්න නිසායි දුක නැතිවීමේ හේතුවක් දන්න නිසායි දුක නැති කරන දුක ඇති කරපු හේතුව නැති කරන මාර්ගය ගැන දන්න නිසා යා මේ විදිහට කරන්නේ. එතකොට අපි සතර සතිපට්ඨානය වඩනවා නම් මෙන්න මේ දැනුම් ටික අපි ගාව තියාගන්නට ඕනේ. ඒ දැනුම අනිවාර්යයෙන්ම අපිට උපකාරයි ඒ ප්‍රතිපදාව පුරන්නට. එහෙම දැනගෙන යම් කෙනෙක් මේ ප්‍රතිපදාව පිරුවොත් දුක නැති කිරීම පිණිස මේ ලෝකේ නොයෙක් දෙනා නොයෙක් දේවල් කරන කොට මේ පින්වතුන්ට මේ ජීවිතයේම දුක මිදෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ සත්‍යධර්මය කොහොම හරි අවබෝධ කරගන්නට ඕනේ මේ දුක නැති කරන ධම්මාවත හොයලා පුරුදු කරගන්නට ඕනේ මේ සත්‍යධර්ම මේ ජීවිතේම අවබෝධ කරගන්නට ඕනේ කියන සිත් ඇති කරගන්නට ඕනේ පින්වතුනි ඇයි එහෙම අපි ඇති කරගත යුත්තේ මේ අවස්ථාව අතහැරුණොත් මේ අවස්ථාව අතහැරුණොත් ආපහු කවදා අපිට මේ දුක නැති කරන මේ සත්‍යධර්ම හම්බ වෙයිද කියලා කියන්න බෑ හොඳට මතක තබා ගන්නට ඕන එක දෙයක් සමාජයක් හැටියට දකිනකොට පිරිස් හැටියට දකිනකොට අපිට හිතෙන්නේ අපිට ගොඩාක් අය ඉන්නවා කියලා අපි අසරණ නෑ තනි නෑ කියලා හිතෙන්නේ. නමුත් සිංහතුනි අපි හැම කෙනෙක්ම අපේ ජීවිතවල යථාර්ථයට මුහුණ දෙන්න වෙන තනි තනියම. නොයෙක් විදිහේ පයින් යන අය අම්බලන් වල නතර වෙනකොට ඒ අම්බලන් වල නොයෙක් නොයෙක් අදහස් ඇති නොයෙක් නොයෙක් වැඩ ගමන් ආපු අය නතර වෙනවා. එකට එකතු වෙලා ඉන්නකොට රාත්‍රියක් දෙකක් ගත කරනකොට යාළු මිත්‍රකම් ඇති කර ගන්නවා. පහවදා පිටින් පිට වෙලා යනවා. ඒ වගේ ඉතා දීර්ඝ සංසාර ගමනක ඇවිදින අපි එක්තරා නවාතන් පොලක් විතරයි නේ. අපි ආවේ කොහේ ඉඳලාද කියලා මේ අනිත් කවුරුවත් දන්නවද? දන්නේ. යන්නේ කොහටද කියලා දන්නවද? දන්නේ. අනිත් අය කොහෙන්ද ආවේ කොහටද යන්නේ කියලා දන්නේ හොඳට මතක තබා ගන්නට මේ අම්බලමෙන් පිට වෙලා හිට දවසින් තනි තනියම යා යුතුයි. මේ කිසිම කෙනෙක් ඉන්නේ ඒ යන දවසට අද දවසේ තමන් කරන හොඳ දෙයක් කුසල ධර්මයක් තියෙනවා නම් ඒ දේ තමන් පුරුදු පුහුණු කළ සද්ධර්මයක් තියෙනවා නම් හොරුවක් තියෙනවා මෙච්චර තමන්ගේ තමයි තියෙන්නේ. ඒ නිසා මේ ලෝකයට උනාවට වඩා මුලා වෙන්නේ නැතුව රැවටෙන්නේ නැතුව ගතානුගතිකව මේ සමාජ රටාව ඔස්සේ ගිහිල්ලා මේ වටිනා බුද්ධෝත්පාද කාලයේ මේ සද්ධර්මයේ පවතින මේ අවස්ථාව අතහැරගන්න නැතුව සිහියෙන් නුවණින් කටයුතු කරලා මේ ජීවිතේම තම තමන්ගේ නිවීම තම තමන්ගේ නිදීම හදාගන්නට කටයුතු කරන්නට ඒ සඳහා හැම දිනාට මේ දේශනාව යම් පමණකින් හෝ උපකාරයක් වේවා. හොඳයි එහෙනම් මේ ශ්‍රද්ධා සම්පන්න පින්වතුන් පින්වතුනි අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු හැමදෙනාම ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තුනම් පරං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛං සුදේශනා